කැලේ මැද තියෙන මේ පාළු ළිඳේ අහම්බෙන් වගේ සර්පෙක් වැටලා ඉන්නව දැක්කා. සෑහෙන උත්සාහයක් දරලා කොහොම හරි එයාව ගොඩට ගත්තා. දවස් ගාණක් තිස්සේ මෙයාට කෑමක් නෑ වගේ. මොකද දරයිපලක් දැම්මත් ඒකට නැගලා බඩගාලා ඉන්න තරම් හයියක් නැති බවයි පේන්නේ. කොහොම හරි මෙයාව මේ ලිඳට වැටිලා තියෙන්නේ මෙන්න මේ ගෙම්බ අල්ලන්න ගිහිල්ලාද කොහෙද අන්තිමට ගෙම්බත් මැරිලා මෙයාට ගොඩ එමුකුත් නැහැ. ඔන්න සසරේ හැටි. බැරිම තැන කෙක්කක් දාලා ඇදලා ගන්න උත්සාහ කරා. මගට ගන්නකොට මෙයාට කෙක්කේ වෙලෙන්න තරම් ශක්තියක් නැති හින්දා භාගයක් ඇවිල්ලා ආයේ වතුරට වැටෙනවා. කොහොම හරි මෙහෙම අවස්ථා කිහිපයක්ම උත්සාහ කරලා කොහොම හරි සර්පයාව ලිඳෙන් එළියට ඇදලා දැම්මා. දැන් ඉතින් පරණ ජීවිතය ආයෙත් අලුතෙන් පටන් ගනී.